මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. පත්වා දීනං හේතං බන්තු සියම් පියම් බන්තේ පිටරණේන සද්දින් ආදීවස්සමක සීලං ධම්මං යාතාමි අනුග්‍රහං පත්වා දීනං හේතං බන්තු සතියම් පියම් බන්තේ පිටරණේන සද්දින් ආදීවස්සමක සීලං ධම්මං යාතාමි අනුග්‍රහං පත්වා දීනං හේතං බන්තු යමං වදාමි සංවදේ saranang gacchami dhammang saranang gacchami dhammang saranang gacchami sanghang saranang गच्छामि सङ्गं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि यम्पि शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि यम्पि शरणं गच्छामि बुद्धं शरणं गच्छामि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 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි पप्पलापा वैर्मणि शिक्षापदं समाधियानं पप्पलापा वैर्मणि शिक्षापदं समाधियामि शिक्षा आजीवा वैर्मणि शिक्षापदं समाधियामि शिक्षा आजीवा वैर्मणि शिक्षापदं समाधियामि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 දේකිතං සංයමෙස්සන්ති මුඛන්ති මාර බන්ධනාති සදහවත් පින්වත්නි අරුම පුදුම දේ දැක ගන්න මේ ලෝකයේ සත්‍යෝ රටින් රටට යනවා අභ්‍යවකාශ යාන තනාගෙන ග්‍රහ ලෝකවලට යනවා අනුදක්න දුරදක්න වගේ උපකරණ හදාගෙන ළඟ තිබෙන දේවල් වලත් ඈත තිබෙන දේවල් වලත් අරුම පුදුම තොරතුරු එලි කර ගන්නවා. නමුත් පින්වත්නි මේ හැම එකකටම වඩා අරුම පුදුම දේ තමයි මේ අපේ හිත. හිතක හැටි, හිතක ස්වභාවය, හිතක බලපහිමය ලෝකයාට හරි හැටි පෙන්වා දුන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. මේ අපි දීර්ඝ කාලයක් මේ සංසාරයේ යන්නේ දුවන හිත නිසා බවත් හිත නතර කරගත්තු තැන නිවන බවත් බුදු පියාණන් වහන්සේ ලෝකයාට හෙළි කරවා දාලා මේ දුවන හිතක හැටි දැක ගැනීම තුලින්ම අපට පුළුවන් වෙනවා හිත නවත්වා ගැනීමට උපකාර වන වැඩපිළිවෙලක් මතු කරගන්න. ඒක නිසා දැන් මේ අපි මේ මාතෘකා කළ මේ ගාථාවට අදාළ නිදාන කතාව ඇත්ත වශයෙන්ම මේ දුවන හිතක හැටි පෙන්වුම් කරන හොඳ නිදර්ශනයක්. පින්වත් මේ සවැත් නුවර හිටියා එක්තරා පවුලක හොඳ ශ්‍රද්ධාවන්ත තරුණයෙක් බුදු පියාණන් වහන්සේ ළඟ බණ අහලා ඒ තරුණයා පැවිදි වුණා සංඝරක්කිත කියන නමින් පැවිදි වෙලා උපසම්පදා වෙලා කීප දවසකින්ම රහත් වුණා මේ ස්වාමීන් වහන්සේගේ බෑණ කෙනෙක් හිටියා ඒ බෑනටත් ඒ මව්පියන් ස්වාමින් වහන්සේ සිහිපත් කිරීම වශයෙන් සංඝරක්කිත කියන නම ලැබුවා. ඒ සමාජයේ හැඳින්වුවේ භාගිනීය සංඝරක්කිත කියන නමින් භාගිනීය කියන්නේ බෑනා. සංඝරක්කිත බෑනා කියන නමින් හැඳින්වුනේ. මේ තරුණයාත් මේ ළමයාත් තරුණ වයසටපත් වුණාට පස්සේ ඒ මයිලනු හාමුදුරන් ළඟ පැවිදි වුණා. එතකොට භාගිනීය සංඝරක්කිත පොඩි හාමුදුරුවෝ කියලා හැම පැවිදි වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා වස් විසීමට ගතම්බද ආරාමයකට වැඩම කළා. වස් කාලයේ අවසානයේදී තිබුණු මේ පූජාවෙන් ඒ වස්සාවාසික පූජාවේදී මේ හාමුදුරුවන්ට ලැබුණා ප්‍රියන් 7ක රෙදි කැබැල්ලකුත් ප්‍රියන් 8ක රෙදි කැබැල්ලකුත් මේ පූජාව ලැබුණාම මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මේ අටරියන් රෙදි කෑල්ල මම මගේ උපාධ්‍යායන් වහන්සේට ගුරු හාමුදුරුවන්ට පූජා කරන්න ඕන. හත්රියන් රෙදි කැවැල්ල මම පාවිච්චි කරනවා කියලා ලොකු අදහසක් ඇති කරගෙන වස් කාලයෙන් පස්සේ ගුරු හාමුදුරුවන් දැකීමට පිටත් වෙලා එනවා ඇවිල්ලා මගදී පිණ්ඩපාත කරගෙන ගුරු ස්වාමීන් වහන්සේ ඒ ගමට පිණ්ඩපාත වැඩි අතරෙම විහාරයට ඇතුල් වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ සක්මන් මළුව ඒ කුටියව දාගිය අතුපතු ගාලා සියලු වතාවත් කරලා කුළු පළ පුරුදු වතාවත් කරලා දැන් එහෙම තබලා බලාගෙන හිටියා ඒ ස්වාමීන් වහන්සේ වඩිනතුරු ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ වැඩි හැටිය ඉදිරියට ඒ පෙර ගමන් කරලා පාත්‍ර සිවුරු අරගෙන බොහොම ගෞරව සංප්‍රයුක්තව ඒ වතාවත් ආදී කරලා ස්වාමීන් වහන්සේට වැඩ හිඳින්න සලස්වලා අර රෙදි කැබැල්ල ගෙනල්ලා අර අටරියන් රෙදි කැබැල්ල ගෙනල්ලා ස්වාමීන් වහන්සේගේ පාමුලත් තබලා ස්වාමීනි මේක මේ පූජාව පරිභෝග කරන්න මේක පාවිච්චි කරන්න කියලා පූජා කරලා අර වටාත් අරගෙන ස්වාමින් වහන්සේට පවන් සලමින් පිටගෙන සිටියා. මේ ස්වාමින් වහන්සේ මේ ගෝලනමට කියනවා භංගරක්කිත මගේ සිවුරු සම්පූර්ණයි මට මේ වස්ත්‍රය අවශ්‍ය නැහැ මේක ඔය නමම පාවිච්චි කරන්න කියලා. මේ භාගිනී සංගරක්කිත හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි මම මේක ලැබුණු වෙලාවෙ ඉඳලාම ස්වාමීන් වහන්සේට පූජා කරන්න අදහසයි තිබුණේ මේක පාවිච්චි කරන්න කියලා. ඒත් ඒ එහෙම කිව්වත් අර ගුරු හාමුදුරුවෝ කැමති වුණේ නැහැ. මට බොහොම සානිසංස සම්පන්නයි ස්වාමීන් වහන්සේගේ පාවිච්චි කරනවා නම් කියලා නැවත නැවතත් මේ භාගිනීය සංගරක්කිත හාමුදුරුවෝ ඉල්ලා හිටිය නමුත් මේ උපාධ්‍යාන් මාංශය ඒක ප්‍රතික්ෂේප කළා. ඔන්න එතකොට මේ හාමුදුරුවන්ගේ හිත අමනාප වුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මගේ මයිලනුවන් දැන් ඉතින් මගේ ගුරු හාමුදුරුවෝ ඒ වුණත් මා දෙන දෙයක් පාවිච්චි කරන්න පරිභෝග කරන්න කැමති නෑ. මට ඉතින් මේ මහාන කමෙන් වැඩක් නෑ. මම ගිහි වෙන්න ඕන කියලා හිතලා ඊළාට කල්පනා කරනවා දැන් මං ගිහි වෙලා මොකද්ද කරන රස්සාව? ගිහි ගයක් පවත්ව ගන්න එක ලේසි නෑ. මොකද්ද කරන රස්සාව? කියලා ඔන්න ඊළාට කල්පනා වුණ ක්‍රමයක් මා මේ අටරියන් රෙදි කෑල්ල විකුණලා එළු දෙනක් ගන්නවා. එළුව බොහොම ඉක්මනින් බෝ වෙනවා. මමත් මේ එළුව පැටවුන් උපදින උපදින පැටවුන් විකුණලා සල්ලි හම්බ කර ගන්නවා. හම්බ කරලා භාර්යාවක් පාවා ගන්නවා. ඒ භාර්යාවට ඔන්න පුතෙක් ලැබුණා. ඊළඟට ඒ පුතයි භාර්යාවයි රථයක හිඳුවාගෙන මම එන ගුරු හාමුදුරන් බලන්න. ඒ පුතාටත් සංගරක්කිත කියන නමක් දීලා. එතකොට ඒ විදිහට එන අතරේ අතර මගදී මම කියන භාර්යාවට ඔය දරුවා මගේ අතට දෙන්න කියලා. නමුත් භාර්යාව කියනවා ඔබ මේ රථය බදවන්න මම දරුවා බලා ගන්නම් කියලා. එහෙම කියලා වැඩි දුර යන්න කලින් මේ භාර්යාවගේ නොසලකලිමත්කම නිසා අර දරුවා වැටුණා හරියටම ගමන් කරන රථයේ රෝදයේ ඉස්සරහට. දරුවා උඩින් අර රෝදයේ ගියා. එතකොට මම ඉතින් අර කෝපයෙන් මේ භාර්යාවට ඒ කෙවිතෙන් ගහනවා නුඹට මේ දරුවා ඉල්ලුවාම දරුවා දෙන්නත් බැරි වුණා දැන් බලා ගන්නත් බැරි වුණා කියලා කෝටුවෙන් ගැහුවා. ගැහුවේ කාටද? අර තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ ඔළුවට. ඒ රහතන් වහන්සේගේ හිසටයි මේ ගැහුවේ ගැහුවේ මොහකින්ද වටාත්තේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට අභිඥා බල තියෙන මේ මහරහතන් වහන්සේ කෙනෙක් මේ කෙනෙකුගේ හිත වැඩ කරන ආකාරය පේනවා. ආවර්ජනා කළා හිතලා බැලුවා මොකද ගෝලයා මගේ හිසට ගැහුවේ මේවා පටාත්තෙන් කියලා. එතකොට වෙනුණා හිතේ වැඩ කරපු හිතවිලි ටික ඔන්න එතකොට මේ ලොකු සාංශය කියනවා සංගරකිත භාර්යාවට ගහන්න බැරි වුණාට මම පලිද මහලු තෙරුන් පලිද කියලා. ඔන්න එතකොට ලොකු සංවේගයක් ඇති වුණා මේ හාමුදුරන්ට අනේ මං විනාසයි මගේ ගුරු හාමුදුරුවා මගේ හිත වැඩ කර හැටි දැක්කා කියලා ඇති වුණු ලොකු ලැජ්ජාව නිසා ඒ තල්වැටේ වටාත් එහෙම අතෑරලා දුවන්න පටන් ගත්තා. මේ සාමණේර කට්ටිය එහෙම පස්සෙන් දුවගෙන ගිහිල්ලා අල්ලගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිච්ච. බුදුරජාණන් වහන්සේට ඈතදී මොකද මේ වික්ෂුවක් අල්ලගෙන ඉන්නේ කියලා මේ මහාන කෙනෙක් අල්ලගෙන ඉන්නේ කියලා ඇහුවා. මේ පොඩි හාමුදුරුව මහානකම ගැන කලකිරිලා දුවන්න පටන් ගත්තයි අපි මේ අල්ලගෙන ආවයි කියලා කිව්වා. බුදු පියාණන් වහන්සේ ඇහුවා මොකද මහාන මේ වගේ ශාසනික පැවිදි වෙලා නුඹ මේ මේ වගේ ගිහිගෙට නැවත යන්නේ කියලා. එතකොට මේ සාන්නාංශය අර සියලුම ප්‍රවෘත්ති කිව්වා හිත වැඩ කරපු ආකාරය බුදු පියාණන් වහන්සේ ඉතින් සැනසුව ඔහොම තමයි යෝගකට ඒ තරම් ලෝකට හිත දුර්වල කරගන්න එපාය. මේ හිතේ ස්වභාවය ඔහොම තමයි හිත බොහොම දුර යන එකක්. හිතේ ස්වභාවය ඔහොමයි කියලා දේශනාවක් කරමින් මෙන්න මේ අපි අර සඳහන් කළ මුලින් මාතෘකා කළ ගාථා ධර්මයේ වදාලා දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සanti මොක්ඛanti මාර බන්ධනා ඒ ගාථාවේ අදහස මේ හිත පිළිබඳව කාරණා මේ ලක්ෂණ හතරක් ඒ සිතේ ස්වභාව හතරක් මේ ගාථාවේ සඳහන් වෙනවා දුරංගම දුර ගමන් කරන ඒකචරං ඒකචරං කියන්නේ තනිව හැසිරෙන හිතේ ස්වභාවය දුර ගමන් කරනවා ඒ වගේම තනිවයි හැසිරෙන්නේ අසරීරං කියන්නේ ශරීරයක් නැති අසරීරං ගුහාසයන් ගුහාවක් ඇතුලේ läගගෙන ඉන්න ගුහාවක් ඇතුලේ හැංගිලා ඉන්න චිත්තං වියන මෙන්න මේ ලක්ෂණ මේ විදිහේ හිතක් මේ විදිහේ ස්වභාවය ඇති සිත යේ සංයමෙස්සන්ති යම් කෙනෙක් ඉක්මවා ගනිද්ද මෙල්ල කරගනිද්ද අන්න ඔව්හු යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන මායාගේ බන්ධනය මායාගේ කෙලෙස් බන්ධනය සංසාර බන්ධනය කියන මෙන්න මේ බන්ධනෙන් එබඳු අය මිදෙනවා කියලා මේ නිවන් ඒ කියන්නේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එක. ඒ විදිහේ ගැඹුරු අර්ථයක් ඇති මේ ගාථාවක් වදාලා ඒ කතාවේ සඳහන් වෙන හැටියට ඒ ගාථාවත් දේශනාවත් අහලා අර භාගිනීය සංගරක්කිත හාමුදුරුවෝ පාසෝවන් ඵලයටපත් වුණා කියනවා. මේ මේවායි තමන්ගේ හිත වැඩ කරේ කිය ආදීනව දැක ගැනීම තුලින්ම දැන් බොහෝ දෙනාට මේ අවබෝධයක් ඉන්නේ තමන්ගේ වැටීම මුල් කරගෙනයි. ඒ ආදීනවය දැක්කහම එතන ඉඳලා ඒ උත්සාහය, වීරිය, සමාධිය, සතිය, සමාධිය, ශ්‍රද්ධාව ආදී දිනු කරගන්න කෙනෙකුට උනන්දුවක් ඇති වෙනවා. ඒ නිසා හෝ වෙන්ට ඇති අතීත පින තිබිලා හෝ ඒ හාමුදුරුවොත් සෝවාන් වුණායි තවත් විශාල පිරිසකට මාර්ගඵල අවබෝධය වුණා කියලා හැම සඳහන් වෙනවා. දැන් එතකොට අපි මේ වටිනා ගාථාවේ අර්ථය තව ටිකක් තේරුම් කරගන්න බලමු. මේ ගාථාව ආශ්‍රයෙන් මේ කතාව ආශ්‍රයෙන් අපේ ජීවිතවලට ගත හැකි පාඩම් ගැන සලකලා බලන්න වටිනවා. මේ සිත ගැන කියලා තිබෙන මේ එක එක කාරණයක්ම බොහොම ගැඹුරුයි. දුරංගමං දුර ගමන් කරනවා කියලා කිව්වේ දැන් හිත මේ හිත ගන්න අරමුණ අඳුන ඊටාම වේගයෙන් ඊටාම ඈතට යන්න පුළුවන්. දැන් අකනිටා බඹලව ගැන හිතනකොට ඒ අකනිටා බඹලවට යන හිත ඒ තරම් බොහොම දුර යනවා. හිත ඒ තරම් ශීඝ්‍රයෙන් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මම මේ ලෝකයේ කිසිම දෙයක් දකින්නේ නැත හිත තරම් ශීඝ්‍රයෙන් පෙරලෙන පරිවර්තනය වන වෙනස් වෙන දෙයක්. එතකොට බොහොම ඉක්මනින් අර කිසිම දැති රෝධයකට වඩා වේගයෙන් කරකැවෙන මේ හිත පෙරලෙනවා. අන්න ඒ විදිහේ ඒ ශීඝ්‍රයෙන් පෙරලෙනවා වගේම ඊළඟට බොහොම ඈත යනවා. දුරංගම. හිත දැන් ශරීරයට ගමන් වීම නැත්නම් ওই දැන් විද්‍යාඥයෝ කියන ආලෝකයේ ගමයි ලෝකයේ තිබෙන ඊටාත්ම වේගවත් දෙය කියලා ඒ කොයි හැටි කිව්වත් හිත තරම් වේගවත් කිසිම දෙයක් නැහැ. එතකොට හිත ඒ තරම්ම වේගයෙන් දුර ගමන් කරනවා. ඊළඟට දුරංගමං ඒකචරං. ඒකචරං කියන්නේ තනිව හැසිරෙනවා. හිතුමතේ හිත හිතුමතේ හැසිරෙනවා වගේ. ඒක තරම් කියලා කියන්නේ තනිව හැසිරෙනවා කියලා කියන්නේ දැන් මෙතන අර සංගරක්කිත හාමුදුරුවන්ගේ ඒ කය, ශරීරය අර ගුරු හාමුදුරුව ළඟ. නමුත් හිත ඒ ශරීර තනිවම හැසිරුණා. තනිවම හිත අනාගතය පිළිබඳ සිහින දවල් හීන වගේ හීන රාතියක් මවා ගත්තා. බොහොම දුර ගියා අනාගතයේ වශයෙන් බොහොම දුර ගියා. දුරංගමක් ඒකතරම් තනිව හැසිරෙනවා. හිතුමතේ අයාලේ යන ස්වභාවයක් තිබෙනවා හිතේ. ඊළඟට අශරීරං. මේ දැන් අපි කෙනෙක් හඳුනාගන්නේ ශරීරය අනුවයි. ඒ පාට සලක ආදිය ඒවා අනුව අපි කෙනෙක් හඳුනා ගන්නවා. හිත හඳුනා ගන්න ශරීරයක් නැහැ. ඒ වගේම දැන් ගමනක් කියලා කියනකොට අපි ගමනක් ගැන හිතනකොට ඒකට සම්බන්ධ ශරීරයකුත් තිබෙනවා. නමුත් හිතට ශරීරයක් නැහැ. ඒක නිසා හිත යනකොට ඒ අනුව අල්ලගන්නත් අමාරුයි. හිත කොහේ ගියාද කියලා. අශරීරං ගුහාකාන් කියලා කියන්නේ ගුහාව කියලා කියන්නේ මෙන්න මේ ශරීරයමයි ශරීර කූඩුව. මේක ගුහාවක්ම තමයි. ගුහාව කියලා කියන්නේ හැංගිලා ඉන්න පුළුවන් තැනක්. දැන් මෙතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ මහා භූත ධර්ම ධාතු කියලා කියනවා. එහෙම නැත්නම් මහා භූත කියලා කියනවා. කොටිම කියනවා නම් මහා භූතේ හොල්මන් කරන තැනක් වගේ මේ ශරීරය. ඊ타මාත්ම සියුම් ධාතු හතරක් මහා භූත නමින් හැදින ධාතු හතරකින් මැවුණු ශරීරයක් තමයි මේ අපි කාටත් තියෙන්නේ. මේ ශරීරය ඇතුලේ හිත හැංගිලා ඉන්නේ. හිත ආවල් තැන තියෙනවා කියලා එහෙම අල්ලගන්න එක පහසු නෑ. මේ එතකොට පද හතරින්ම කියන්නේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් මේන් හඟවන්නේ හිතේ සියුම් බවයි. හිත බොහොම දුර ගමන් කරනවා ඒ වගේම තනිව හිතු මතේ හැසිරෙනවා ඊළඟට ශරීරයක් නැහැ මේ හිතට දුවල ගිහිල්ලා අල්ලගන්න අර හාමුදුරුවෝ දුවන්න පටන් ගත්තාම නම් අර හතුන් හතර දෙනෙක් හතර පහ දෙනෙක් ගිහිල්ලා අල්ලගත්තා හිත දුවන්න ගත්තාම 20 30 දෙනෙක් දුවලවත් අල්ලගන්න බෑ හිතේ ස්වභාවය පස්සෙන් එලවන්න එලවන්න තවත් දුවනවා. ඉතින් ඒ විදිහට මේ හැම එකකින්ම පෙන්눔 කරන්නේ හිතේ සියුම් බවයි. හිත දුර ගමන් කරනවා, තනිව හැසිරෙනවා, ඊළාට ශරීරයක් නැහැ, ඊළාට ගුහාවක් ඇතුලේ läගගෙන ඉන්නවා. මේ තරම් මේ গুপ্ত එහෙම නැත්නම් තේරුම් ගන්න බැරි තරම් සියුම්. මේ විදිහේ හිත යම් කෙනෙක් සංයමය එහෙම නැත්නම් দমনය කරගනිද්ද, වික්මවා ගනිද්ද, අන්නේ බඳු අය මාර බන්ධනෙන් මිදෙත් කියන එකයි මේ ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට මේ හිතේ ස්වභාවය එලි කළා වගේම බුදු පියාණන් වහන්සේ මේ හිත හික්මවන ස්වභාවයත් සංයමය කරන සංයමය කියලා කියන මේ වචනෙන් දක්වන මෙල්ල කිරීම හික්මවීම කරන ආකාරයත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. සමහර අවස්ථාවල මේ ධර්මයේ මේ හිත උපමා කරලා තියෙන කුළුහරකෙකුට ඇත්ත වශයෙන්ම කුළුහරකෙක් වගේ මේ සිත කියන්නේ මේ කිසිම පාලනයකට යටත් නොවි දුවන්න සූදානම් වෙන එකක් මේ හිත කියන එක. කඩාගෙන බිඳගෙන දුවනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන මේ ධර්ම මාර්ගයේ මාර්ගයේ පෙන්눔 කරන ක්‍රමය මොකක්ද? අර කුළුහරකෙක් කඹයකින් බැඳලා කණුවකින් කණුවක බැඳලා කඹයකින් රැහනකින් බැඳලා මෙල්ල කරන්න වගේ හිත මෙල්ල කරගත යුතු බවයි. මොකද්ද මේ කණුව? කණුව හැටියට දක්වන්නේ කමඨහන. කමඨහන කියලා කියන්නේ පින්වත්නි, දැන් කර්මස්ථානේ භාවනා කර්මස්ථාන කියලා කියන්නේ භාවනාව සඳහා ගන්න යම් කිසි මාතෘකාවක්. ඒක දැන් අර ඒකට කියන කමඨහන. තහන කියලා කියන්නේ ඨාන කියලා කියන්නේ තැන. කම කියලා කියන්නේ කර්මය. එතකොට මේක අපි මේ කාලේ වචනෙන් කියනවා නම් වැඩපොළ වගේ. මේ භාවනා යෝගියාගේ වැඩපොළ තමයි වැඩපොළට යන්න වගේ වැඩපොළ තමයි මේ භාවනා මාත්‍රිකාව. යම් කිසි මාත්‍රිකාවක් මෛත්‍රී භාවනාව නම් සුවපත් වෙත්වා බුද්ධානුස්සතිය නම් ආරහං බුද්ධෝ ආදී වචනයක් යම් කිසි භාවනා මාත්‍රිකාවක්. මේක තමයි මේ කමඨහන එහෙම නැත්නම් මේක කණුව. මෙන්න මේ කණුවේ බඳින්න ඕන රෑනකින්. මොකද්ද රෑන? එහෙම නැත්නම් කඹය. ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සති. සති කියලා කියන්නේ සිහිය. සිහිය නැමැති රෑනින් බඳින්න ඕන මේ කුළුහරකා අර කමටහන් කණුවේ. ඒ එතකොට ඒ ඒ මගින් කරන්නේ මොකක්ද? අර හිතට එන අකුසල් හිතට ගලාගෙන එන අකුසල් දුරු කරනවා. ඒ වගේම ගලාගෙන එන්න තියෙන අකුසල් වළක්වන ස්වභාවයක් තිබෙනවා. ඒවට අහු නොවි ඉන්න ස්වභාවයක්. එතකොට දැන් අපිට මේක තේරුම් ගන්න පහසු වෙනවා මේ පළාතේ වුණත් ඔය නිතර දකින්න ලැබෙන දර්ශනයක් ආශ්‍රයෙන් නිදර්ශනයක් ආශ්‍රයෙන් දැන් ඔය සමහර විට කෙතක් අසල අපිට දකින්න ලැබෙනවා හරකෙක් බැඳලා ඉන්නවා කණුවක මේ බැඳලා ඉන්නේ මොකද හරකා වැරදිලවත් අර කෙතේ ගොයම් කෑවොත් ඒ කුඹුර අයිතිකාරයාගෙන් හරකටත් කරදර පැමිණෙනවා හරකා අයිතිකාරයාටත් කරදර පැමිණෙනවා ඒක නිසා කණුවක බැඳලා ඉන්නවා නමුත් මේ හරක හරක නිසා මොකද කරන්නේ අර තනකොළ කමින් ගිහිල්ලා ටිකෙන් ටික නොදැනුවත්වම වගේ අර කුඹුරේ මේ කෙතේ ගොයම් කන්න පටන් ගන්නවා. එතකොටම අර බැඳලා ඉන්න රෑන රෑනෙන් බෙල්ල තද වුණාම ඔන්න දැනුවත් වෙනවා. දැනුවත් වීමක් තුලින් ඒ හරකා ආපහු අර කණුව පැත්තට ඇරිලා එනවා. නැවත නැවතත් තනකොළ කමින් ගිහිලා ආයිත් කෙතට ඇදෙනවා. ආයිමත් අර කඹෙන් මේ පැත්තට ඇදලා ගන්නවා. ඔන්න ඔහොම දෙයක් තමයි පින්වත් මේ සතියෙන් කෙරෙන්නේ සිහියෙන්. මේ සිහිය තුලින් අර සිත නුසුදුසු පැත්තට යන්න නොදී ඒ Tamanට අයිති Tamanට අයිති ප්‍රදේශයේ පමණක් හැසිරෙන්න සලස්වනවා. දැන් මෙතන මේ මේ සතියත් එක්කම යන වචනයක් තමයි ධර්මයේ සම්පජඤ්ඤ කියන එක. සම්පජඤ්ඤ කියන එකට දැන් සාමාන්‍යයෙන් මනා දැනුම කියලා කියනවා. නමුත් වඩාත් හොඳ වචනයක් තමයි දැනුවත් වීම කියන එක. දැන් සමාජයේ වචනයක් යදෙනවා දැනුවත් කිරීම කියලා. ඒ අනුන් දැනුවත් කිරීම. මේක එහෙම එකක් නෙවෙයි. දැනුවත් වීමක්. දැන් දන්නවා දැන් අපි කෙනෙක් ඔන්න සලන්ත වෙලා හරින් සිහිය නැති වුණා කියලා. සිහිසන් නැති වුණා. සිහිසන් නැති වුණ කෙනෙක් අපි හිතමු යා ස්පිරිතාලයකට ගෙනිච්චාට පස්සේ ඔන්න සිහිය ආවා. සිහිය ආවේ හැටිය වටපිට බලන්නේ මොකද මම මේ කොහෙද ඉන්නේ කියලා එහෙම සොයනවා. ඒකෙන් දැනුවත් වෙන්න බලනවා. අන්න ඒ වගේ දැන් අර භාගිනේ සංගරක්කිත හාමුදුරන්ටත් සිහිය නැතුවයි අර විදියට අර අනාගතය ගැන දවල් හීන හැදුවේ. පිටි ගමන්ම අර අර ගුරු හාමුදුරුව අර වචන ටික කිව්ව හැටිය ඔන්න දැනුවත් වුණා. සිහිය ආවා. අන්න ඒ වගේ ඒ දැනුවත් වීමට කියන සම්පජඤ්ඤ කියලා. මේ සතියත් එක්කම යන වචනයක් තමයි. එතකොට මේ භාවනා යෝගී අඩු උපකාර වෙන සිහියයි දැනුවත් වීමයි. සිහියත් එක්කම ඒ සිහිය යෙදීම නිසා දැනුවත් වීමක් වෙනවා. ඒ තුලින් අර කෙලෙස් මර්ධනය වෙනවා. සිතේ විසිරෙන ස්වභාවය මර්ධනය වෙනවා. ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මෙන්න මේ සති සම්පජඤ්ඤය අනුව ඒ ධර්ම මාර්ගයත් ඒකට කියනවා සතර සතිපට්ඨානය කියලා. දැන් බුදු පියාණන් වහන්සේට අපි බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කීමෙන් හැඟෙන්නේ අපි ඒ දරුවන් බවයි බුදු පියාණන් වහන්සේගේ දරුවන් සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි කවුරු කෙනෙක් කවුරු හෝ සද්ධාවෙන් මේ බුදුන් සරණ ගිය කෙනෙක් බුදු පියාණන් වහන්සේ කියලා කියනවා නම් එයින් හැඟෙන්නේ Taman ඒ බුදු පියාණන් වහන්සේගේ දරුවන් බවයි එතකොට බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා මහණෙනි මේ පියාට අයිති ගොදුරු බිමෙහි හැසිරෙන්න පියාට අයිති ගොදුරු බිමේ හැසිරෙනවා නම් මාරයාට ඉඩක් ලබන්න බැරි වෙනවායි. මොකද්ද මේ පියාට අයිති ගොදුරු බීම? පියා කියලා කියන්නේ බුත්තමන් වහන්සේමයි. ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සතර සතිපට්ඨානයේ හැටියට. මේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ඒ එතන ඒ සතර සතිපට්ඨානයක් දක්වනවා. සතිපට්ඨාන සූත්‍රයේ ඒ බුදු පියාණන් වහන්සේ දක්වන සතර සතිපට්ඨානය. මේක මොකද්ද මේ? බොහොම සරල විදිහක දැනුවත් වීමක් මෙතන කියන්නේ. මහා බුදුම හිතනවා මේ බුදු පියාණන් වහන්සේ යොදන ක්‍රමය. කය කය පිළිබඳව එක්තරා විදිහක දැනුවත් වීමක්. ඒ කියන්නේ කයේ ක්‍රියාවලිය කය දැන් ඉරියව් පැවැත්වීම ආදීදී ගමන් කරනකොට මේ ගමන් කරනවා. මේ ගමන් කරනවා කියන ඒ අවබෝධය ඇතිවයි ගමන් කරන්නේ. ඊළඟට ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. සයනය කරනකොට හාන්සි වෙලා ඉන්නකොට මේ හාන්සි වෙලා ඉන්නවා. කියන ඒ අවබෝධය සිතට දෙනවා. එයින් කෙරෙන්නේ මොකක්ද? සිතේ විසිරෙන ස්වභාවය. කියන්නේ මුලා වීම නිසයි සිත විසිරෙන්නේ. දැන් අර හාමුදුරුවෝ අර ගුරු හාමුදුරන්ට පවන්සල්න අතරේ අතේ තිබුණේ වටාත්ත බවවත් ඉන්නේ ගුරු හාමුදුරන්ගේ පිටිපස්ස බවවත් අමතක වීමෙන් අසිහිය නිසා එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා තමයි අර විදියට හැසිරුනේ. ඒක නිසා දැන් අර ඒ හාමුදුරුවෝ ටිකකට හරි කල්පනා කරා නම් මම මේ පවන්සලනවා පවන්සලනවා පවන්සලනවා පවන්සලමින් මේ ඉන්නේ. කියන ඒ හැඟීම තිබුණා නම් මේ අතේ තිබෙන වටාත්තේ කියලා ඒ විදිහට ඒක තුලින් මේ හාමුදුරුවන්ගේ අර හිත විසිරීම වැරක් වෙනවා. නමුත් සිදු වුණේ ඒකේ අනිත් පැත්තයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන ඊ타මත්ම සරල මට්ටමකින් ඒ තම තමන් කරන කියන දේවල් පිළිබඳව ඒවා පිළිබඳව එක්තරා දැනුවත් වීමක් ඇතිව හැතිරෙන්නේ කියලා. දැන් කයේ හැසිරීම, කයේ මූලික ඉරියව් පැවැත්වීම, යාම, ඊම් ආදිය, හිඳීම්, සිටීම්, හිඳීම් මේ හැම එකක්ම මා මේ යනවා, සිටිනවා, හිඳිනවා කියලා ඒ විදිහට මෙනෙහි කිරීමක්. මේ දැනුවත් වීම එන්නේ මෙනෙහි කිරීම තුලින්. මෙනෙහි කිරීම කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා. මේ මේ ඉරියව් වලයි කය පවතින්නේ. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒ යාමීමාදී පමණක් නොවේ. කය යම් යම් ආකාරයකින් පිහිටා තිබේද ඒ ආකාරයකින් දැනගනී කියලා. කය පිහිටා තිබෙන ආකාරයට නිතර හිත යොමු කරනවා. ඉතින් ඒ විදිහට ඒ කය පිළිබඳව ඊළඟට වේදනාව වේදනාවලුත් එන යන හැටියට තප වේදනා දුක් වේදනා ඒ දෙකට මධ්‍යස්ත වේදනා උපේක්ෂා කියලා කියන අන්න ඒ හැම වේදනාවක් එනවා යනවා ඒ ඒ හැම එකකටම ඒ ඒ තුලින් දැනුවත් වෙනවා මේක මේ පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා මේ අවබෝධය තුලින් හිතේ විසිරෙන ස්වභාවය නැති වෙනවා හරියට ඔය දැන් විදුලිය කම්බියක රබර් ආවරණයක් දැම්මහම ඒ විදුලි සැර වදින්නේ නැහැ. අන්න ඒ වගේ අර අවබෝධය තුලින් අවබෝධයත් එක්ක යනකොට හිත විසිරෙන්නේ නැහැ. ඔන්න ඔහොම එකක් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ කායානුපස්සනා ඊළාට වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියලා කියන්නේ හිතේ හිතේ එක් එක් නොයිකුත් ඔය වර්ණ ගන්නා වගේ ඇලුම් බැඳුම් නිසා එහෙම නැත්නම් ද්වේෂය නිසා මෝහය නිසා ඒ සිත එක් එක් විදියකට එක් එක් වර්ණ ගන්නවා එහෙම නැත්නම් සිත වෙනස් වෙනවා ඒ වෙනස් වෙන ආකාරය අනුව එකක් අඳුන ගන්නවා. මේ මට මේ රාගයක් ඇති වෙලා තියෙනවා, ද්වේෂයක් ඇති වෙලා තියෙනවා, මෝහයක් ඇති වෙලා තියෙනවා කියලා ඒ සිතේ ස්වභාවය. ඊළඟට හිත තුල දුවන වැඩ කරන සිතිවිලි. ඒ සිතිවිලිත් මේක සිතිවිල්ලක් හැටියට අවබෝධ කරගන්නවා. දැන් අර හාමුදුරුවෝ මෙච්චර මේ මේ කල්පනාවල් ඇති වෙන අතරේ හිතුවනම් මේ යන්නේ හිතවිල්ලක් පමණයි. මේ හිතවිල්ලක් පමණයි. මම මේ කරන වෙළඳාමක්වත් අනිකුත් අර කටයුතු කිසිවක්වත් මේ ඇත්ත වශයෙන් කෙරෙන්නේ නැහැ. මෙතන මේ හිත විතරයි වැඩ කරන්න කියලා අවබෝධය තිබුණා නම් අර තරම් පෙරලියක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔයින් පේනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වන සතර සතිපට්ඨානය තමයි ඒ බුදු පියාණන් වහන්සේගේ දරුවන් වන අප හැමතෙම හිමි. ඒකයි නියම ගොදුරු බීම. දැන් ගෝචර කියලා කියන්නේ ගවය හැසිරෙන ප්‍රදේශය. ගවයට අයිති ප්‍රදේශය. ගොදුර කියලා සාමාන්‍ය ලෝකයේ වචනයක් තිබෙන. නමුත් ඒකේ මූලික අදහස ගොදුරු බිම කියන්නේ ගවයා පිළිබඳව අය බොහෝ විට ওই වචන හැදිලා තියෙන්නේ. අර ගවයට අයිති තනගන්න નિયમિત ප්‍රදේශයයි. අන්න ඒ විදිහට මේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ඒ සතර සතිපට්ඨානය. නිතරම සිත සතර සතිපට්ඨානයේ හැසිරවිය යුතු බවයි. ඒ හැසිරවීම තුල තිබෙන්නේ අන්න අර සතියත් සම්පජඤ්ඤයත් කියන සිහියත් එක්කම යන දැනුවත් වීමයි. මේ දැනුවත් වීම තුලින් සිතේ විසිරෙන ස්වභාවය වැළැක් වෙනවා ඊළඟට එපමණක් නෙවෙයි මේක මෙතන කියනවා දැන් කාය අනුපස්සනා මේ අනුපස්සනා කියලා කියන්නේ අනුව දැකීමක් මේ කයෙහි කය අනුව දැකීමක් කයෙහි කය අනුව බලමින් ඒ කයේ ස්වභාවය තේරුම් ගන්නවා මේක කයේ ස්වභාවය. කය ක්‍රියා කරන්නේ මේ විදිහටයි. ඊළඟට මේක වේදනාවේ ස්වභාවයයි. ඒ తත්වය අවබෝධ කරගන්නවා. ඒකට කියනවා අනුව දැකීම කියලා. එහෙම නැත්නම් දැන් අනුපස්සනා කියන වචනය දැන් අපි දන්නවා දැන් සමහර විට වඩුවෙක් එහෙම මොකක් හරි ලීයක් යතු දාලා ඉවර වෙලා ඒක දිහා 아무තු විදිහේ බැල්මක් හෙලනවා. ඒ ඒ කියන්නේ අර ඒ ලී කෑල්ලටම කතා කරන්න අරිනවා මේක මේ හරියට මට්ටම් වෙලාද නැද්ද කියලා. අන්න ඒ විදිහට 아무තු බැල්මක් හෙලනවා. ඒ වගේ මේ හැම දෙයක් පිළිබඳව තමන්ගේම අවධානය ඒ පැත්තට යොමු කරනවා. යොමු කරලා බලනවා මේක මේ කයේ ස්වභාවයයි. මගේ කයයි කියලා මේක ලස්සනයි මේක බොහොම ශක්ති සම්පන්නයි කියලා නෙවෙයි කයේ යම් කිසි තත්වයක් තිබෙනවා නම් ඒකේ හැටියට අවබෝධ කරන වේදනාව පිළිබඳවත් එහෙමයි සිත පිළිබඳවත් එහෙමයි සිතට එන සිතිවිලි හොඳ හෝ නරක හෝ ඒ හැම එකක්ම මෙනෙහි කරනවා මෙන්න මේ මෙනෙහි කිරීම තුලින් මේ අවබෝධය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා. මේ අවබෝධය තුලින් තමයි යම්කිසි දවසක නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් වන්නේ. ඒ ප්‍රඥාව ඉහළ මට්ටමට වැඩුණාම අන්න ඒ බඳු තත්වයකදී තමයි කෙනෙකුට මේ සියලුම කෙලෙස් වලින් මිදිලා ඒ උතුම් මරහත්ත්වේ පවා සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ වදාළ මෙන්න මේ මාර්ගය මේ සතර සතිපට්ඨානෙ දැන් කය පිළිබඳව අර ඉරියව් පැවැත්වීම වගේම ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අපි නිතරම කරන දෙයක් තමයි අපි නොදැනුවත්ව කරන දෙයක් තමයි ආශ්වාස ප්‍රශ්වාස කිරීම හුස්ම ගැනීම මේ මේක මහා පුදුමම දෙයක් හැම බුදු කෙනෙක්ම මේ බුද්ධත්වය ලබා ගත්තේ මේ ආනාපාන සති භාවනාවෙන් මේ ආනාපාන කියලා කියන්නේ ආශ්වාස කිරීමයි ප්‍රශ්වාස කිරීමයි මේක තුලින් බුදු කෙනෙක් මතුවෙනවා කියන එක මහා පුදුම දෙයක් බැලුවාම කල්පනා කරලා බැලුවාම ලෝකයේ තිබෙන ඊටාම සරල දෙය උපන්දා සිට මරණ තෙක්ම මේ හුස්ම එහා මෙහා යාමයි කෙරෙන්නේ නමුත් මේක තුල තිබෙනවා ඉහළම ප්‍රඥාව ලබා ගැනීමේ ශක්තියක්. එතකොට එයින් පේනවා මේ බුදු පියාණන් වහන්සේ කොයිතරම් වටින දෙයක්ද අපට දක්වලා පෙන්눔 කරලා දීලා තියෙන්නේ කියලා. මෙතන තිබෙන ධර්මතාවත් මොකද දැන් සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාසය කියන එක හුස්ම ඉහළ පහළ යන එක නොදැනුවත්වයි කෙරෙන්නේ. අන්නේ නොදැනුවත්ව කෙරෙන එක දැනුවත්ව කරන්න පුරුදු වීමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සති සති කියලා කියන්නේ සිහිය. සිහිය පිහිටුවා ගන්නවා හුස්ම ගැනීමයි හෙලීමයි කියන දෙක උඩ. ඒක තුලින් ලොකු අවබෝධයක් එනවා. මොකද මේ ගොටින්ම කියනවා නම් කෙනෙකු තුල මේ මමය මාගේ කියන හැඟීම තදින් බලපවත්වන්නේ ආත්මය ආත්ම දෘෂ්ටිය කියලා කියන එහෙම නැත්නම් මේ මමය මාගේ කියලා ඔය දැඩිව ගන්න මතය ඒකට මූලිකවම හේතු වෙන එකක් තමයි මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ අවබෝධයක් නැතිකම. මේ අපි ප්‍රාණය කියලා කියන්නේ පණ කියලා කියන්නේ මේ ඇත්ත වශයෙන්ම මේ හුස්ම ටික. නමුත් මේකේ යථා ස්වභාවය දන්නවනම් කෙනෙක් කල්පනා කරනවා මෙතන කොහේද මම මොකද මේ හැමතිස්සෙම මේ ලෝකයේ තිබෙන මේ හමන හුලඟෙන් කොටසක් අපි ඇතුළට ඇද ගන්නවා. ඊළඟට ඒ සමහර විට පිරිසුදු හුලඟක් ඇදලා ගත්තේ. ඊළඟට ඇතුලේ තියෙන කුණු කන්දලුත් එක්ක නරක විෂ වායුවක් වගේ එකක් පිට කරනවා. ඉතින් මේක තුල මේ ක්‍රියාවලිය තුලින් අපි මේ මම ඉක්මතු කරගන්නවා. මේක කොයිතරම් මෝඩකමක්ද කියන එක අවබෝධ වෙන්නේ අන්න අර ආනාපාන සතිය වඩන කොටයි. මේක එතකොට මේ ඉබේ කරන ක්‍රියාවලියක්. ඉබේ කරන ක්‍රියා දැනුවත්ව කරන්න උත්සාහවත් වීම. ඒක ඇත්ත වශයෙන් ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගතු දෙයක්. එතකොට ඒ හැම ආස්වාස ප්‍රස්වාස කියන ක්‍රියාවලිය තුලින් අවබෝධ වෙනවා මෙතන හුස්ම කියන එකක් පිටතින් ගත්තු වායුවක් ඇතුලේ ක්‍රියා කරවල ඊනට පිට කිරීමක් පමණයි තිබෙන්නේ. එමෙතකොට මේක සතිය යෙදීම සඳහා උපකාර වෙනවා මෙනෙහි කිරීමක්. මේ හැම එකක්ම මෙනෙහි කිරීම යොදලයි තමන්ගේ අවධානය යොමු කළයි මේක අවබෝධ කරගන්න යථා තත්ත්වය. මේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ ධර්මතාව මේක ඒ ආකාරයෙන් අවබෝධ වෙනකොට කෙනෙකුට මේක තුලින් පේනවා අනිත්‍යතාව. මේ හැම එකක්ම අනිත්‍යයි. ඊළඟට ඒක ඒ වගේම ආස්වාස් ප්‍රස්වාසයකට හිත යොදනකොට තේරෙනවා මේ අපි බොහොම ලේසි දෙයක් හැටියට හිතන එක මේක මහා දුකක්. මේක මහා කරදරයක්. ඒ කියන්නේ කොයිතරම් අමාරුවෙන්ද මේ ආස්වාස් ප්‍රස්වාස කරන්නේ. මේක තේරෙන්නේ මේකේ සියුම් පැත්ත හෙලි වෙනකොටයි. ඊළඟට මේක නැවත නැවතත් ගන්න ආශ්වාසයක් තුලින් අපිට බොහොම සුළු වෙලාවයි ජීවත් වෙන්න පුළුවන් වන්නේ. ඒක පිට කළ තව එකක් ගන්න වෙනවා. ඒක කොයිතරම් සුවඳ හොඳ මල් සුවඳක් හරි එහෙම නැත්නම් තව සුවඳ වර්ග වලින් යුක්ත වායුවක් අපි ආශ්වාස කරත් ඒක රඳවගෙන ඉන්න බෑ. මේ ශරීරයේ ස්වභාවය ටික වෙලාවකට පස්සේ ඒක පිට කරන්න වෙනවා. ඔන්න ඒ විදිහේ තත්වයක් නිසා මේ දුක පිළිබඳ අවබෝධයක් එනවා. ඊළඟට මේක මේ යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවය නම් මෙතන මමයේ කියලා ගන්න මට පාලනය කරගන්න බැරි දෙයක් මෙතන තිබෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසය මට පාලනය කරගන්න බෑ. මේකත් මහා දුක් ස්වභාවයක් කියලා අන්න එතන මමයේ මාගේ කියන හැඟීම ටිකෙන් ටික ගිලිහිලා යනවා. ওই විදිහට එතකොට බුදු පියාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙන් දක්වන්නේ මේ කයේ ක්‍රියාවලිය, කයේ යාමීම ආදී හැම කටයුත්තක්ම ඒවා හැම එකක්ම මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා. වැරදි විදිහට නෙමෙයි නුවණින්. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාර කියලා. ඒවා සිදුවෙන ආකාරය අනුව Tamanට ඕන හැටියට නෙවෙයි. මේ මේ විදිහට මේක වෙනවා. මේ මේ විදිහට මේක වෙනවා කියන ඒ අවබෝධය ඇති කරගන්නවා. එහෙම අවබෝධය ඇති කර ගැනීම තුලින් ඔන්න මතුවෙනවා හැම එකකම තිබෙනවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයක්. මේ හැම එකක්ම මේ ඉරියව් පිළිබඳ වුණත් යාමී මාදී සිටීම් හිදී මේ හැම එකකම ආරම්භයක් තියෙනවා, මැදක් තිබෙනවා, කෙලවරක් තිබෙනවා. පටන් ගන්නවා ඊළාට මැදක් වගේ එකක් තිබෙනවා, ඊළඟට කෙලවර වෙනවා. ඇත්ත වශයෙන් තිබෙන්නේ ආරම්භයකුත් ගෙවි යාමකුත්. මේ ආරම්භයයි ගෙවි යාමයි එහෙම නැත්නම් ඇතිවීමයි නැතිවීමයි කියන දෙක අතර අපි මවා ගන්නවා පැවැත්මක්. අපි මේ පැවැත්මයි කියලා හිතන එක ඇත්ත වශයෙන්ම මේ ඇතිවීමයි නැතිවීමයි අතර තිබෙන එක්තරා විදියක අනිත්‍ය తත්වයක්. එතකොට මේක තුල තිබෙන ඒකට කියනවා තිතස් අඤ්‍ය තත්තං. ඒ පැවැත්ම කියලා තියෙන එකෙත් හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒකෙත් එක්තරා සියුම් වෙනස් වීමක් තිබෙනවා. ඒක දැනෙන්නේ නැහැ. ඒක අපි පැවැත්ම හැටියට සැලකනවා. ඔන්න ඒ தත්ත්වයේ වඩා වඩාත් සියුම් මන්දමින් අවබෝධ වෙනවා. අර ආනාපාන සතිය කෙනෙක් පුරුදු කරනවා නම් මේ ආශ්වාස මේ හුස්ම ගන්නකොට වෙන ලොකු දෙයක් නෙවෙයි එතන සිහි ඇතිවම. සිහි ඇතිවම ආශ්වාස කරනවා. සිහි ඇතිවම ප්‍රශ්වාස කරනවා. ඕකයි මූලික ශික්ෂණය. මූලික හික්මීම. මේක තුලින් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් දක්වලා තිබෙනවා මේ ආනාපාන සති ආනිසංශයක් හැටියට මේ ආනාපාන සති භාවනාව තුලින් කෙරෙන්නේ විශේෂයෙන්ම විතර්ක කපා හැරීමක්. විතර්ක කියලා කියන්නේ පින්නවත් මේ සිතිවිලි. දැන් එදිනදා ජීවිතේ කොයිතරම් කාලය අපතේ යනවද අනාගතය ගැන මේ විදිහට අහසේ මාලිගා හදමින් කෙනෙක්. එහෙම නැත්නම් අතීතය ගැන පසුතැවිලි වෙමින් මෙන්න මේ දෙකම වළක්වලා සිත වර්තමානයේට ගෙනෙල්ලා වර්තමානයේ ජීවත් වීමයි නියම විදියටම භාවනා යෝගියා කරන්නේ. ඒකෙන් ලොකු ඉතුරුවක්, ලොකු සකසරුවම්කමක්. එදිනදා ජීවිතේ Taman ගැන හිතලා බලන්න. දැන් කොයිතරම් දුරට අපි මේ අතීතය ගැන හිතලා කාලය අපතේ අරිනවද? අනාගතය ගැන අහසේ මාලිගාවල් හදමින් කාලය විනාශ කරගන්නවද? නැති නැතිනාස්ති කරගන්නවද? එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ භාවනාවලින් වර්තමානයේ ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා නම් ඒ තැනැත්තාට ඒක ලොකු ඉතුරුවක්. ඉතුරුවක් වගේම අර කියාපු විදියට කෙලෙස් මායයට ඇතුල් වෙන්න බෑ. මොකද හැමතැනම අර විදුලි කම්බියක රබර් ආවරණය වගේ හැමතැනම හැම දෙයක් තුලින්ම අවබෝධය තිබෙනවා. ඒ අවබෝධය නිසා ඒ ඒ සුළු මොහොත තුල සිත විසිරෙන්නේ නැහැ. ඒ තුලින් සමාධිය මතුවෙනවා. සිත නොවිසිරෙන ආකාරයෙන් තබා ගැනීම සඳහා මේ බුදු පියාණන් වහන්සේ මේ උපක්‍රමය යොදලා තිබෙන්නේ. මේක ඉතාම සියුම් උපක්‍රමයක්. වර්තමානයේ ජීවත් වීම සඳහා යොදන උපක්‍රමයක්. මේ යන්නේ යමී දැනගනි. හිඳින්නේ හිඳිමි දැනගනි. සිටියේ සිටියේ මී දැනගනි. සයනය කරන්නේ සයනය කරන්නේ මී දැනගනි. යම් යම් ආකාරයකින් කය පිහිටා තිබෙනවා නම් ඒ ආකාරයෙන් දැනගනි. ඊළඟට ආශ්වාස කරනකොට මේ ආශ්වාස කරනවා කියලා ඒ අවබෝධයත් ඇතිවම ආශ්වාස කරනවා. ප්‍රශ්වාස කරනකොට ඒක අවබෝධය ඇතිව ප්‍රශ්වාස කරනවා. එතකොට ওই විදිහට පුරුදුනවා. මේක විශේෂයෙන් ඒ සඳහා යෙදিলা කළ යුතු දෙයක්. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේක එතකොට සංඝයා වහන්සේලාට විතරයි කරන්න පුළුවන් කියලා නැහැ පින්වත්නි. බුදු පියාණන් වහන්සේ ළඟට සමහර විට ගිහි පින්වත්තුන් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපි ගිහි ජීවිතේ ගත කළාට මොකද? අපි යම් යම් අවස්ථාවල සතර සතිපට්ඨානයේ සිට පිහිටුවාගෙන ජීවත් වෙනවා නම් ඒ අවස්ථාවල අපට ලොකු සැනසීමක් අපි අත්දකින්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි නුඹලාගේ යම් හිත මිත්‍ර ඥාතීන් ආදීන්ට අනුකම්පා කරනවා නම් ඒ අනුකම්පා කරන අයට නුඹලා විසින් සතර සතිපට්ඨානය දේශනා කළ යුතුය ඒවායේ පිහිටුවිය යුතුය ඒවා පිළිබඳව කියා දිය යුතුය කියලා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට අනුදැන වදාලා එිනුත් තේරෙන්නේ එතකොට මේ සතර සතිපට්ඨානය මේ අපි කාටත් පොදුයි බුදු පියාණන් වහන්සේ කියලා කියන හැම කෙනාටම හිතා ගන්න තියෙන්නේ තමන්ගේ පියාට අයිති ගොදුරු බිම තමයි මේ සතර සතිපට්ඨානය ගොදුරු බිම කියලා කියන්නේ නියම ආහාරය. නියම ආහාරය. මේ අපි ප්‍රතිකුත් ආහාර ගන්නවා. මේ ආහාර වලින් සංසාරය වැඩිමයි කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ සතර සතිපට්ඨාන ආහාරය තුලින් තමයි යම්කිසි දවසක සතර දුක් කෙලවර කළා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා මේ සතර සතිපට්ඨාන විශේෂයෙන් මේ ආනාපාන සතිය, ඒ වගේම අර එදිනදා ජීවිතයේකට කියනවා සති සම්පජඤ්ඤය කියලා සිහිය සහ මන අනුවන. මේක මේ එදිනදා ජීවිතයේ තම තමන්ගේ කටයුතු පිළිබඳව වෙන එකක් තියා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ අර ලොකු ඉරියව් පැවැත්වීම පමණක් නෙවෙයි ඉදිරියට යාම ආපසු වීම අතපය හැකිලීම් ඉදිරිය බැලීම හරි බැලීම ආදී හැම කටයුත්තක්ම සීනුවණින් කරන හැටියට වෙන එකක් තබා ඒ වැසිකිලි කටයුතු ආදිය පවා ඒ දිනදා ජීවිතයේ ඊ타මත්ම සුළු දේ පවා හැම එකක්ම මේ සිහිනුවණ පිටුවාගෙන කරනකොට ඒ තුලින් ප්‍රඥාව වැඩිනවා මේ මේ අපේ කය පිළිබඳ හරි අවබෝධයක් නැතිකම නිසා වේදනාවන් පිළිබඳ හරි අවබෝධයක් නැතිකම නිසා සිත පිළිබඳ හරි අවබෝධයක් නැතිකම නිසා සිතට එන සිතිවිලි පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා තමයි මේ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ. එතකොට සතර සතිපට්ඨානින් බුදු පියාණන් වහන්සේ මතු කර දෙන්නේ මේවා වෙන කෙනෙකුට උගන්වන්න බෑ. වෙන කෙනෙකුට පෙන්눔 කරලා දෙන්න බෑ. දැන් ලෝකයේ ඇති සත්‍ය తත්වයේ දැකීම සඳහා සමහරු අනුදක්න නිපදවාගෙන සිටිනවා. ඔය අනුදක්න දුර්දක්න ආදිය. ඔය අනුදක්නයක් තුලට දමලා ඊටාම සියුම් දෙයක ඇතුළත ඇති తත්වයේ බලනවා. නමුත් පින්වත්නි ඒ විද්‍යාවේ නිපදවන අනුදක්න නෙවෙයි. නියම අනුදක්නය තමයි මෙන්න මේ අනුව දැකීම. අපි අර කිව්වේ අනුපස්සනා කියලා කියන්නේ මේ අනුපස්සනා කියන වචනේට සිංහල වචනයක් කිට්ටු කරොත් සමහරට කියන්න පුළුවන් අනුව දැකීම කියලා. අර වඩුව අර අර ලීයට අනුව දැකීම වගේ. ඒ වගේ ඒක පිළිබඳව බලලා ඒකේ යථා තත්ත්වය අවබෝධ කරගන්න ලොකු දෙයක් නෙවෙයි බැලුවාම සරල දෙයක්. ඒ හැම දෙයකම යථා තත්ත්වය හෙළි කර ගැනීම සඳහා ඒ දිහා බලනවා උපේක්ෂාවෙන් යුක්තව. ඒක මගේ කියලා මේක කොහොමද වරදක් තියෙන්නේ කියලා එහෙම නෙවෙයි. මේක කයේ తত্ত্বයයි. මේක ශාරීරියේ తত্ত্বයයි. මගේ ශාරීරිය කියලා නෙවෙයි. සාමාන්‍ය ශරීරයක එක තමයි. ඒක ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනකොට තමා පිළිබඳව පමණක් නෙවෙයි අනුන් පිළිබඳවත් සමහර විට තමන්ගේ ශරීරයෙන් පමණක් නෙවෙයි ඉගෙන ගන්න අනුන්ගේ ශරීරවලට වෙන දේවල් වලිනුත් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. තමන්ගේ ශරීරයේ රූප සම්පන්නයි කියලා හිතාගෙන ඉන්න කෙනාට සමහර විට අනුන්ගේ ශරීරයේ ඒ දිරා යන තත්වයක් දැක්කහම ඔන්න සංවේගය ඇති වෙනවා. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ සමහර විට ඒ මාන්න මදේ නැති වුණෝ ඒ අයට අනුන්ගේ ශරීර වල தත්වය පෙන්눔 කළා. ඒ මගින් අවබෝධයට ඉඩ සැලැස්සුවා. කොයි ආකාරයකින් හෝ ඒවා තමන්ගේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් අරමුණු කරගෙන මේ කය යථා ස්වභාවය තේරුම් ගන්නවා. ඊළඟට වේදනාවන්ගේ යථා ස්වභාවය, සිතේ ස්වභාවය. දැන් සිතේ ස්වභාවය උනත් සමහර විට අපි හිතනවා දැන් ඔන්න තද කෝපයක් ඇති වුනහම එයින් අපට පේන්නේ නැහැ ඒකේ ආදීනව පක්ෂය. නමුත් කෙනෙක් කෝපය වෙලා ඉන්නකොට අපට පේනවා කොයිතරම් මූණ විරූප වෙලාද ඒ කෝපය නිසා. අන්නෙන් අපිට තේරෙනවා ඒකේ ආදීනව පක්ෂය. අපොයි කෝපය නිසා කෙනෙක් මෙහෙම විරූප වෙනව නේද කියලා හැම හිතෙනවා. ඔන්න ඔය විදිහට සතර සතිපට්ඨානය මගින් කරන්නේ ඒ සංසාරයේ ගමන් කරන සත්වයාට තමන්ගේ අවබෝධ තමන්ගේ ජීවිතය පිළිබඳව ශාරීරිය පිළිබඳව යථා අවබෝධයක් ළඟා කර දීමයි ප්‍රධාන වශයෙන්ම මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව හිතේ දීමෙන් කෙරෙන්නේ අර විතර්ක කපා හැරලා හිතවිලි එන්න ඉඩ දෙන්නේ නැහැ හිතවිලි එන්නේ සාමාන්‍යයෙන් මේ ආස්වාස ප්‍රස්වාස ධර්මතාව මේක ක්‍රියාත්මක කරන බව නොදැනීම නිසා මේකටම හිත යොදාගෙන සිටිනවා නම් එතකොට අර ඒ ඒ සුළු වේලාව තුල හිත විසිරෙන්න ඉඩක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඊළඟට මේ සතිය තුලින් ඊළඟට සමාධිය වැඩෙනවා. සමාධිය කියලා කියන්නේ එකඟ වීම, සිත එකතෙන් වීම. ඒකාග්‍රතාව කියලා කියන්නේ එකඟ වීම. එතකොට සිතේ විසිරෙන ස්වභාවයට විරුද්ධ එක තමයි එකඟ වීම. විසිරෙන සිත බලපුවාට පස්සේ ක්‍රමක්‍රමයෙන් සිත ඇවිල්ලා සංසුන් වෙලා අපි හිතමු කුළු හරකෙක් ඒ අතට මේ අතට ඇදලා ඉවර වෙලා පුළුවන් තරම් ඒකෙන් පිට යන්න උත්සාහ කරනවා. ඒ අතට මේ අතට අදිනවා. අන්තිමට බැරි වුණාම ඇවිල්ලා අර කණුව ළඟ ලගිනවා. එහෙම නැත්නම් අපි හිතමු අර වෙල ළඟ බැඳපු හරකන් උනත් ගොයමට ඇදෙන්න බලනවා හැමතිස්සෙම. නොදැනුවත්වම වගේ ඇදෙනවා. ඊළඟට මතක් කරලා දෙන්නේ රෑණි. සති කියන රෑණින් මතක් කරලා දෙනවා. එතකොට ආයෙත් කමටහන් කණුවට එන ඔන්න ඔය විදිහේ දෙයක්. දැන් අපි අර උපමා වාස්තෙන් තේරුම් ගනිමු මේ වාගේ ප්‍රායෝගික ආගේ බුදු පියාණන් වහන්සේ දක්වපු මේ එදිනදා ජීවිතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් තම තමන්ගේ මට්ටමින්. එතකොට යම්කිසි අවස්ථාවක් එනවා අර හරක දැනගන්නවා මීට එහාට මට යන්න බෑ මේකයි මට ආйти කොටස කියලා ඒ ටිකේ නිදහස්ව තනකොන අනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් යම්කිසි කර්මස්ථානයක් අපි හිතමු බුද්ධානුස්සති වශයෙන් බුද්ධෝ බුද්ධෝ කියන වචනය තෝරගත්ත බුදු කෙනෙකුට බුද්ධ කියලා වචනය අහනකොට සද්ධාවන්තයාට විශාල හැඟීමක් එනවා. අද කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ වාසය කරන කාලේ අතීත බුදුරුණ ආශ්‍රය කළ පුරුදු බ්‍රාහ්මණීන්ට පවා අන්න බුදු කෙනෙක් උපන්නා කියලා කියනකොට ඒක තුලින් මේන ශ්‍රද්ධාවෙන් විශාල පුදුම විදිහේ සමාධියක් පුදුම විදිහේ වෙනසක් සිද්ධ වෙනවා. අන්න වගේ බුද්ධ කියන වචනේ තුලින්ම ඒක නිතර මෙනෙහි කරනකොට ඒක තුලින් ඒක කියන්නේ නිතර මෙනෙහි කිරීමට ඒකට අනුස්සති කියලා කියන බුද්ධානුස්සති. බුද්ධානුස්සතිය භාවනාව කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුවගිය සතියයි. අනුවගිය සිහිය. අර අතන අනුදක්ණය කියලා කිව්වා වගේ අනුව දැකීම වගේ මෙතන අනුවගිය සිහිය. බුදුන් අනුවගිය සිහිය. ඊළඟට බුද්ධානුස්සතිය ඒ විදිහට මොකක් හරි ඒ බුදු පියාණන් වහන්සේගේ ගුණයක් හිතට නිතරම මතු කරගන්නවා නම් ඒක තුලින් වෙන්නේ සිතේ විසිරෙන ස්වභාවය වැළක් වෙනවා හැම මොහොතකම සිත විසිරෙන්න බලනකොට හිතට දාගන්නවා මේ බුද්ධෝ බුද්ධෝ කියලා එක මන්ත්‍රයක් වගේ නමුත් මන්ත්‍රයක් හැටියට තේරුමක් නැතුව කියන එකක් නෙවෙයි ශ්‍රද්ධාව ඇතිව බුදු පියාණන් වහන්සේ මෙනෙහි කරගෙන ඒ සිහිපත් කරගෙන බුද්ධෝ බුද්ධෝ කියන එක හිතට දෙනවා හැමතිස්සෙම සමහර විට මුල් අවස්ථාවේදී හිමින් කියන්නත් සිද්ධ වෙනවා. ඉතිවිලි කඩාගෙන එනකොට ඒවා මර්ධනය කර ගැනීම සඳහා සමහර විට ටිකක් කලක් යනකම් ඒක වචනෙන් වගේ කියන්නත් වෙනවා. සෑහෙන කලක් කරාට පස්සේ ඉබේටම වගේ හැම වෙලාවකම හිත ඈතට දුවනකොට ඔන්න කමටහන ඉදිරිපත් වෙනවා. කලක් ගියාට පස්සේ ඒක තමන්ට පුරුදු වුණාට පස්සේ දන්නේම නැතුව කෙලෙස් මතුවෙනකොට ඔන්න ඒකට ඕන කරන ආයුධය ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව පටන් ගන්න කෙනා "තුවපත් වේවා" කියන වචනයක්. යම් කිසි එක වචනයක් Taman නිතර මෙනෙහි කරලා නිතර ඒ පිළිබඳව වචනින් උත්තෝන්නම් කියලා කියන්නේ කෑ ගහලා නෙවෙයි හිතෙන් කියනවා සුවපත් වේවා කියන. ඒක හිතට දෙනවා නිතරම හදවතටත් අනුයි ඒක නිකන් කියන එකක් නෙවෙයි. ඒ හැඟීම බොහෝ වෙලා මතු කරගත්තාම අර කෙලෙස් වලට එන්න අවස්ථාවක් නැති වෙනවා. ඒ වට ඉඩකඩ නැතිවීමෙන්ම. එතකොට මෙන්න මේ මේ සතිපට්ඨාන ක්‍රමයෙන් කරන්නේ මොකක්ද? උපන් කෙලෙස් දුරු කිරීමත් නූපන් කෙලෙස් නූපද වීමත් අන්න ඒ තුලින් තමයි මේ සිත තැන්පත් කරගන්නේ. සිතේ විසිරෙන ස්වභාවය. සිත පස් ආකාරයකට විසිරෙන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කොටිම කියනවනේ ඒක නීවරණ ධර්ම කියලා. කාමසිතවිලි වලින් සිත විසිරෙනවා. ඊළාට ද්වේෂසිතවිලි වලින් සිත විසිරෙනවා. ඊළාට නිදිමත අලස ගතිය ආදී සිතේ හැකිලෙන ස්වභාවයෙන් සිතේ කර්මන්‍ය බව නැති වෙනවා. ඊළඟට තව නොසන්සුන් ගති එහෙම නැත්නම් සැක කුකුසාදිය නිසා අතීතේ කරන්න බැරි වෙච්ච දේවල් නිසා පසුතැවෙනවා. කියලා ඒ විදිහට නොයිකුත් විදිහේ පසුතැවිලි ආදී නිසා සිත විසිරෙනවා. එහෙම නැත්නම් දෙගිඩියාව සැකය නිසා මේක හරියනවද නැද්ද කියලා ඒ විදිහට සැකය නිසා නීවරණ කියලා කියන සිතේ විසිරෙන ස්වභාවල් නිසා සිතේ අකර්මණ්‍ය බව නිසා තමයි සිත සමාධිමත් වන්නේ නැත්තේ එකඟ වන්නේ නැත්තේ මේ හරියට විසිරුණු ජලාශයක් වගේ මේකෙන් වැඩක් ගන්න බෑ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේක සමාධිමත් කරන හැටියට යම්කිසි අර ඒක කමඨහනක් යම්කිසි භාවනා මාත්‍රිකාවක් Tamange චරිතයට අනුකූල දේශ චරිතයක් නම් එතකොට මෛත්‍රී භාවනාව රාග චරිතයක් නම් අසුභ භාවනාව ඊළාට ශ්‍රද්ධාව මදි නම් ඒ බුද්ධානුස්සතිය දිනු කරගන්න ඊළාට සංවේගය මගින් නම් මරණ සතිය මරණං නියතං ජීවිතං අනියතං කියලා යම්කිසි කෙටි පාඩයක් නිතර මෙනෙහි කරනවා මේක නිතර පුරුදු කරගන්නවා නම් කෙනෙකුට ඒක විශාල ආරක්ෂාවක් අර දැන් එදිනදා ජීවිතේ කොතිකුත් ඔය අපරාධ ආදී හදිසි කෝපාදීන් වෙන දේවල් ඒ ඔක්කොම වෙන්නේ මොකද අන්න අරට හේතුව අපිට අර කියාපු භාගිනීය සංගරක්කිත ආමුදුරන්ගේ පැවැත්මෙන්ම පේනවා. ඒ ආමුදුරුවට ඇති වුණ ධම්නස නිසා, ඒ රහතන් වහන්සේ කෙරෙහි ඇති වුණ ධම්නස නිසා ඇත්ත වශයෙන්ම පරිගැනීමක් කරීමක් නෙවෙයි. නමුත් ඒක නිසා මම යනවා මම ගිහි වෙනවා ඊළඟට කියලා ඊළඟට එතන ඉඳලා ඉතින් රාග සිටිවිලි ආදී මතුවෙලා තමයි අනිකුත් හරිය තීන ලෝකේ රවුම් ගැව්වේ. ඇත්ත වශයෙන් අහසින් වැටෙන්න වගේ අන්තිමට සංවේගයක් ඇති වුණා. ඒ తত্ত্বය අර ගුරු හාමුදුරු දැනගත්ත බව හෙළි වුණාම. එයින් අපට පේනවා එදිනදා ජීවිතයේ අපේ ඒ සිත වැඩ කරන ආකාරය ගැන නිතර සෙවිල්ලෙන් සිටිය යුතුයි. මේ අනිකුත් අපේ මේ කය පිළිබඳව අපි කොතිකුත් සොයලා බලනවා නාවනවා කවන පොවනවා අපිට පුළුවන් ආරක්ෂා සංවිධානය යොදලා මදි වුණාම තවත් අයත් මේකට යොදා ගන්නවා. නමුත් මේ සිත මේ සිත ඒ විදිහට රකින්න බෑ වෙන කෙනෙකුට. මේක රැක ගන්න ඕන තමන්ම. රැකගත යුතු දෙයක්. තමන්ම මේක කළ යුතුයි. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ දුමේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කළ යුතු වැඩේ නුඹලම කරන්න ඕන තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි කියලා. බුදු පියාණන් වහන්සේටත් බෑ අපේ නිවන අපට ලබා දෙන්න. ඒකට මඟ දක්වන එක පමණයි. ඒ සඳහා අපෙම ඒ කළ යුතු දේ කළ යුතුව තිබෙනවා. කළ යුත්තේ මොකක්ද කියන එකයි යතන දක්වලා තිබෙන්නේ. ඒ සතර සතිපට්ඨානය වැඩිමයි ඒ දිනදා ජීවිතයේ Tamanට ලැබෙන විවේකය අනුව සමහර විට පුළුවන් නම් විවේකත් අරගෙන හෝ නිදහස් දවස්වල පොයේ දවසක එහෙම සාමාන්‍යයෙන් ওই සීල් සමාදන් වීම තිබුණත් බොහෝ දෙනා භාවනාව පිළිබඳ ඒ තරම් උනන්දුවක් නැහැ. සිල් සමාදන් වෙලා ඊළඟට ඒ ගෙදර දොරේ දේවල් එක කතා කරගෙන ඉන්න රටේ ලෝකේ වෙන දේවල් ගැන කතා කරමින් කාලය ගෙවනවා. එහෙම නෙවෙයි ඇත්ත වශයෙන් වෙන් වෙලා ඉබඳු අවස්ථාවක අන්න සතර සතිපට්ඨානය වඩන හොඳ අවස්ථාවක් ලැබුණා කියලා තනිව හෙමින් කටයුතු කරමින් Tamanගේ ඉරියව් පැවැත්වීම ආදී ආස්වාස ප්‍රස්වාසය ඒවාට හිත යොදලා බලනකොට උන්න තේරෙනවා මේවායේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීමක්. දැන් අනුදක්න වලින් කරලා ඒවයින් බලලා විද්‍යාඥ නොයිකුත් දැකීම් ලබා ගන්නවා. ඒවා යම් යම් බාහිර දේවල් ආශ්‍රයෙන් ලබාගත්තු දැනීම්. ඒවා දැනුම මිසක් ප්‍රඥාව නොවේ. දැන් ඔය විද්‍යාඥයින් ලබා ගන්න දැනුම කොයිතරම් ඥාන සම්භාරයක් ලබා ගත්තත් කොයිතරම් උපාධි මාලාවල් තිබුණත් ඔවුන්ගේ ඉදිනදා ජීවිතය බොහොම බොහෝ විට අසාර්ථකයි. ඉදිනදා ජීවිතයේ තියෙන ගැටලු ජය ගන්න ශක්තියක් නැහැ. හිත පාලනය කරගන්න ශක්තියක් නැහැ. මහා භයානක විපත් වලටපත් වෙලා අපරාධ වලටපත් වෙලා ජීවිත විනාශ කරගන්නවා. ඔය මහා දැනුම් සම්භාරයක් එකතු කරගත්තට මොකද? පුස්තකාලය වෙනවා පොත් පිරීලා. නමුත් ඇත්ත වශයෙන් ඇතුළත එකතු වෙලා නැහැ ප්‍රඥාවක්. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ විතරයි මේ ප්‍රඥාවට මාර්ගය දක්වන්නේ. මේක මේ ප්‍රඥාව කියන එක ඇතුළත එළිය කරන ආලෝකයක්. ප්‍රඥා ආලෝක ප්‍රඥාව ආලෝකයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ ලෝකයේ ආලෝක හතරක් තිබෙනවා. ඒ ආලෝක හතර බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ චන්ද්‍රාලෝක, හඳේ ආලෝකය, ඉරේ ආලෝකය, සූර්යාලෝකය, ඊළඟට ගින්නෙහි ආලෝකය. මේ කොයි ආලෝක තිබුණත් මේ හැම එකටම වඩා උසස් ආලෝකය තමයි ප්‍රඥා ආලෝකය, ප්‍රඥා ප්‍රභාවය. මෙන්න මේ ප්‍රඥා ප්‍රභාවය ඇති කර ගැනීම සඳහා තමයි අර මෙනෙහි කරමින් ක්‍රමක්‍රමයෙන් Tamanගේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත්කම තුලින් ඔන්න අවබෝධයක් ඇති කර ගන්නවා. ඒ අවබෝධයක් වැඩි වෙන්න වැඩි වෙන්න සතිය දියුණු වෙනවා ඊළඟට සමාධිය දියුණු වෙනවා ඊළඟට එහි යථා තත්වය යථා තත්වය කියලා කියන්නේ පින්වත්නි එහා මේකකම අනිත්‍ය ස්වභාවය අනිත්‍යතාව කියන එක ගැඹුරින් තේරුම් ගන්න තේරුම් ගන්න පේනවා මේ හැම එකකම ඇතිවීමක් තිබෙනව නැතිවීමක් තිබෙනව ඇතිවීමක් තිබෙනව නැතිවීමක් තිබෙනවා මේ දෙක අතර තිබෙනවා පැවැත්මක් වගේ දෙයක් ඒකට අපි පැවැත්මක් කියලා කිව්වට ඒකත් නිකන් පැවැත්මක් වගේ දෙයක් ඒක තුල තමයි අපි මේ මමයේ මාගේ කියලා ලොකුවට හිතාගෙන ඉන්නේ නමුත් මෙන්න මේක නම් தත්වයේ ලෝකයේ මේ මුළු මහත් සංසාරයේම මේ ඇත්ත වශයෙන් මෙතන තිබෙන්නේ මේක එක්තරා විදිහක රඟ දැක්මීමක් එහෙම නැත්නම් මේක මායාවක් වගේ දෙයක් කියලා කෙනෙකුට අවබෝධ වෙනවා මේක ලොකුවට ගන්න දෙයක් නැහැ කියලා ඒ විදිහට ඒ පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. අන්නේ කලකිරීම තුලින් තමයි යම්කිසි දවසක මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් සසර කලකිරීම කියන වචනේ අහිනකොට මුණ ඇඹුල් වෙන බොහෝ දෙනාගේ. දැන් සමහර කෙනෙක් මහා ධනවන්ත අය ඔය මරණ ගෙදරකට ගියත් සමහර විට ඒ බොහොම බයෙන් ඉන්නේ. ඒක දකිනකොට ඒ මරණය කියන වචනයටවත් කැමති නෑ. Tamante ඒ ධනය අතෑරලා කවද යන හරි යන්න වෙනවා කියන එක. කොයි විදිහට මේ බොහෝ දෙනා අකමැති දෙයක්. නමුත් මේ සත්‍යයට කවදා හරි පින්වත් නිමුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේක පහු වෙනකන් ඉන්නේ නැතුව මේ සත්‍ය මේ දැනුවත් වෙන්න උත්සාහ කරන්නට අනුන් දැනුවත් කිරීම නෙවෙයි. අනුන් දැනුවත් කිරීමෙන් තමන්ට මිදීමක් නැහැ. තමන් දැනුවත් වීමෙනුයි තමන්ට විමුක්තියක් ලැබෙන්නේ. අන්නේ දැනුවත් වීමට තමයි මේ සම්පජාන කියලා කියන්නේ සම්පජඤ්ඤය. සිහිය අනුව ඊළඟට මෙනෙහි කිරීමෙන් මේ තීරණා මේ ශරීරය වැඩෙනවා. මේ ශරීරය පවතිනවා මේක දිරලා යනවා. මේ වේදනාවල් එනවා. සුඛ හෝ දුක්ඛ වේදනාවල් එනවා පවතිනවා නැති වෙලා යනවා. කියලා මෙන්න මේවා තුලින් ලොකු ගැඹුරු අවබෝධයක් ලබනවා. මේක තුලින් තමයි ත්‍රිලක්ෂණය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන යම්කිසි කෙනෙකුට අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ මේ චිත්තසංතානය තුල. ඔන්න ඔය ධර්ම චක්‍රය කරකැවීමයි. මේ අනිත්‍යතාව පිළිබඳ අවබෝධය, ඇතීම් නැතිීම් කියන අවබෝධය තුලින්ම මේක ගැඹුරට වැටෙනකොට කෙනෙකුට එනවා මේවා පිළිබඳව නියම ආකාරයෙන්ම කලකිරීමක් මේක මේ සංසාරයේ දිගට යාමට හේතු වන තෘෂ්ණාව තණ්හාව මේක ටිකෙන් ටික මේ තෘෂ්ණාවේ තණ්හාවේ ශක්තිය අඩු වෙනවා. ඊළඟට මේ කලකිරීම තුලින් තේරෙනවා මේ එකකවත් අල්ලගන්න දෙයක් නැහැ මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා. අන්න ඒ අවබෝධය තුලින් තමයි කෙනෙකුට යම්කිසි අවස්ථාවක විදර්ශනා ඥාන තුලින් ඒ උතුම් සෝවාන් කියන தත්ත්වය ලැබලා සතර අපායන් මිදෙන්න ශක්තිය ලැබෙන්නේ ඊළඟට තව දුරටත් මේ ධර්ම චක්‍රය තමන්ගේ චිත්තසංතානය තුලින් කරකැවීමෙන් තමයි සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල අවබෝධයෙන් මේ මුළු මහත් සංසාර ජාති ජරා ව්‍යාධි මරණ ආදී භයානක සංසාර දුක් සමෝහයෙන් ආත් මිදිලා උතුම් මහා මහා නිවනින් සැනසීම ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකෝට මේකට මාර්ගය අපි මේ මතු කර ගන්න ඕන. අපි අර කලින් කිව්වා දුවන හිතක් තුලින්ම දුවන හිතක් තුලින්ම දුවන හිතක ආදීනව දැකීමෙන් එහි ඇති අනිෂ්ට විපාක දැකීමෙන්ම අපට පුළුවන් මේ දුවන හිත නතර කරගන්න යම්කිසි උත්සාහයක් ඊළඟට මාර්ගයක් ක්‍රියාමාර්ගයක් මතු කරගන්න අර භාගිනිය සංකරක් හිත හාමුදුරුවෝ යම්කිසි විදියකින් අර සෝවාන් වුණෙත් සමහර විට ඒ Tamanට ආදීනෝ පක්ෂය පෙනුණා. මගේ හිත දියුව නිසා මට මෙහෙම තත්ත්වයක් වුණා කියලා ඒ යටත් පිරිසෙන් බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරනකොටවත් Taman මේ සතියෙන් යුක්තව ඒ කටයුත්ත කරන්නේ නැති. දැන් එතකොට මේ පින්න තුනුත් කල්පනා කරන්න ඕන. මේ ධර්ම ශ්‍රවණ අවස්ථාව කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා ධර්ම ශ්‍රවණානිසංසයෙන් අපට නිර්වාණ අවබෝධය වේවා කියලා කවුරුත් සාදුකාර කියනවා. ඊට වඩා වටිනවා. මේ හිතන්න ඕන මේ ධර්ම ශ්‍රවණේ අපි මොකද්ද කළේ කියලා. මේ ධර්ම ශ්‍රවණය තුලින් පින්වත්නි අපේ චිත්තසංතානයේ යම් යම් වටිනා ගුණ ධර්ම කීපයක් මතු කර ගන්න අපට ශක්තිය ලැබුණා. ශ්‍රද්ධාව. දැන් මේ හැම කෙනෙක්ම බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහනකොට එතන ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට ශ්‍රද්ධාව නිසාම ඊළඟට ඒ පිළිබඳව වීරිය යෙදීමක් තිබෙනවා. නිදිමත ඉවත් කරලා වීරියවන්තව ඒ කියන්නේ සිත අවදිමත් කරගෙනයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒකෝට ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඊළඟට වීරිය දියුණු වෙනවා. ඊළාට ඒ වගේම මේ අවදිමත් අහුම්කම් දෙනකොට ඒකෙන් සතිය සිහිය මේ ධර්මය ඔස්සේ යන හිත ඒක සිහිය දියුණු කර ගැනීමයි. අසිහිය නෙවෙයි සිහිය. එතකොට එහෙම සිහිය දියුණු කරගෙන ඒ මනසන අවස්ථාවේ ඇතම් කෙනෙකුට හොඳ සමාධිමත් බවක් හිත එකඟ බවක් හොඳ තැන්පත් බවක් Taman ඉන්න ආසනීයම දැනෙනවා. සමාධියක්. ඊළඟට ඒ සමාධිය තුලින් ඒ ධර්මයේ දේශනා කරනකොට සමහර විට සියවරක් අසල තියෙන බණක් වුණත් ගැඹුරු අවබෝධ වෙනවා. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. මේ ඇත්ත වශයෙන් සංසාර ස්වභාවය, මගේ කයේ ස්වභාවය, ජීවිතයේ ස්වභාවය මෙහෙම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්ම නේද? එහෙමනම් මේක අල්ලගන්න දෙයක් නැහැ. මෙතන තණ්හාවක් ඇති කරගන්න දෙයක් නැහැ කියලා ගැඹුරු අවබෝධයක් තමා තුළම ඇති වුණාම අන්නේ අවබෝධය තුලින් තමයි අර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පවා ඒ සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේධ කරගත්තේ. අන්න ඒකට හිතා ගන්න ඕන. මේ ධර්ම ශ්‍රවණය ආනිසංස හැටියට අපිට මේ මේ අවස්ථාවේ අත්දකින්න පුළුවන් එක තමයි ශ්‍රද්ධාව වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ බුදු පියාණන් වහන්සේ දක්වන බෝධිපාක්ෂික ධර්ම අතර මේව දක්වනවා මේ නිවනට උපකාර වන ඉන්ද්‍රියන් හැටියට මේ බාහිර අස්කන්න ආසාදීන් ඒ ඉන්ද්‍රිය මගින් නෙවෙයි නිවන් දකින්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා ඉන්ද්‍රිය ධර්ම ඒවා ඇති කරගෙන ඒවා වැඩි දියුණු කර ගැනීමෙන් කෙනෙකුට නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වන්නේ අන්න එතකොටම හිතා ගන්න ඕන අද දින මේ විදිහට මේ වටිනා පොයේ දවසේ මේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණයේ වශයෙන් Tamanටම ලබාගත් ආනි 上次。 ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා දියුණු කරගන්න පුළුවන් වුණා. ඒවා තවදුරටත් දියුණු කරගනිමින් හැකිතාක් ඉක්මනින් මේ සතර සතිපට්ඨාන මාර්ගයේ ඒ Tamanට ලැබෙන කාලය අනුව පුළුවන් නම් ඒ වෙනුවෙන් නිවාඩු දාලා හරි ඒ භාවනා කටයුතු වල යෙදමින් හැකිතාක් ඉක්මනින් මේ අති භයානක සංසාර දුකෙන් මිදලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණයත් ඒ මගින් ගත්තු ඒ අදිෂ්ඨාන ශක්තියත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම මේ නිර්වාණ නිර්වාණ අවබෝධය කියන එක සඳහා අපි පමණක් නෙවෙයි දිව්‍ය ලෝකේ ඉන්න නිවන් නොදුටු හැම කෙනෙක්ම මේ මුළු මහත් විශ්වයේම ඉන්න ඥානවන්ත හැම කෙනෙක්ම බලන්නේ මේ සංසාරයෙන් මිදෙන්නයි. ඒක නිසා අපි මේ ධර්ම ශ්‍රවණානිසංස Taman නෙලා ගන්නව පමණක් නෙවෙයි පින් අනුමෝදන් කිරීමේ සිරිතකුත් තිබෙනවා. දැන් ඒ අනුව කල්පනා කරන්න ඕන ශාසන ආරක්ෂක යම් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ඒ වගේම මේ පූජනීය ස්ථානයට දුහිත දෙවි දේවතාවුන් ආදී ඒ සියලුම දෙවි දේවතාවුත් මේ අපේ ධර්ම ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලයේ අනුමෝදන් වී ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා එම ප්‍රාර්ථනා කරන ඒ වගේම තමන්ගේ නමින් නැසීමේ පරිලෝක්‍යාව යම් තාඥාති වූ වෙද්ද ඒ වගේම අවීචියේ පටන් අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් පින් කැමති, නිවන් කැමති කෙනෙක් සිටිනවාද? ඒ හැම දෙනෙක්ම මේ පින් ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වී උතුම් මහා මහ නිවනින් සැනසෙත්වා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරමින් ගාථා කියලා පින් පමුණවන්න එත්තාවතා සම්බුද්ධ සම්බුද්ධ සම්බ්බේ දේවා සම්බුද්ධ සම්බුද්ධ සම්පතං පුඤ්ඤ සම්පතං සම්පතං සම්පතං

दुख पत्ताजनि दुःखानि पत्तानि शोकपत्ताजनि शोकानि इमिना पुण्यकामेन සතු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සාන්තාරේන සදා සුඛවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සුඛී භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නිවචේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්පති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.